භවංච විභවේසිනං භවන්නාබිවදින් කිංචි නන්දිං චන උපාදීන්ති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් මහා බ්‍රහ්මතලයේදී බකක් බ්‍රහ්ම දමනේදී දේශනා කොට වදාළ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයට ඇති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. භවේවාහං භයං දිස්වා මම භවයන් කෙරෙහි භය වශයෙන් නුවණින් දැක භවංච විභවේසිනං නිවන් පතා පිළිවෙත් පුරන්නවුන්ට එතෙක් ලැබෙන භවයන් පිළිබඳව සියල්ල මනවින් නුවණින් දැකගෙන භවන්නාබිවදින් කිංචි කිසිම භවයක් තණ්හාදිත්‍යයෙන් අල්වා නොගත්ෙමි නන්දිංචන උපාදියින් සප්‍රීතික තෘෂ්ණාවෙන් ඒ කිසිවක් අල්ලා නොගත්ෙමි මේකයි ගාථාවේ කෙටි තේරුම මේ ගාථාව ඇසූ පමණින් බක බ්‍රහ්ම රාජයාත් 14 කෝටියක් පමණ බ්‍රහ්මයෝත් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. මේ මාත්‍රකාව තුලින් අපි බලාපොරොත්තු වන්නේ අවුරුදු 2300කට පෙර දඹදිව තලයේ පහළ වූ මහින්සාසක වජ්ජි පුත්‍රකාදී බාහිර නිකායන් අතුරින් නිකායන් දෙකක් විසින් ඉදිරිපත් කරන ලද අන්තරාභවයේ සම්බන්ධ සාකච්ඡාවකටයි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 100ක් ගිය තැන වජ්ජි රටෙහි වජ්ජි පුත්‍රක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවාගෙන විනය අවිනය කරමින් ධර්මයේ විනය ලිහිල් කරමින් දුෂ්ප්‍රතිපatti පුරණ අතරත කාකණ්ඩ පුත්‍ර යස මහ රහතන් වහන්සේගේ සංවිධායකත්වයෙන් දෙවැනි සංගායනාව කරනු ලැබුණා කාලාශෝක රජතුමාගේ සහායෙන් පැවැත් වූ මේ දෙවැනි සංගායනාවේදී උගද්දි පුත්‍රක භික්ෂු වේශධාරීන් දසදහසක් දෙනා ශාසනයෙන් ඉවත් කරනු ලැබුණා. පසු කාලයක මේ දසදහසක් වජ්ජි පුත්‍රක භික්ෂු ප්‍රතිපේ භික්ෂු වේශධාරී සංඝ පිරිස වෙනම සංගීතයක් පැවැත්වුවා. ධර්ම විනය විකෘති කරමින් පැවැත් වූ ඒ සංගීතයට මහා සංගීති කියලා හඳුන්වනවා. එනිසා ඒ සංඝ පිරිස වික්ෂු වේශධාරී පිරිස මහා සංගීති නිකාය කියලා නිකායක් බවට පත් වුණා. පසු කාලයේකේ මහා සංගීති නිකායෙන් කොටස් දෙකක් ඇති වුණ ගෝකුලික ඒකබ්බෝහාරික කියලා. නැවත ඒකම්බෝහාරික කියන මේ කොටසින් තවත් කොටස් දෙකක් ඇති වුණා. පන්නත්ති වාද බහුසුතික කියලා. බහුසුතික කියන වාදය බාහුලික කියලත් හඳුන්වනවා. ඒ හතරෙන්ම නැවත චේතිය වාද කියලත් කොටසක් ඇති වුණා. මෙසේ වජ්ජිපුත්‍රගේ භික්ෂූන් වහන්සේලාගෙන් පසු ඒ අයගේ අතරත මහා සංගීත මහා සංගීතික නිකාය ගෝකුලික නිකාය ඒකබ්බූහාරික නිකාය පන්නත්තිවාද නිකාය බහුසුතික හෝ බාහුලික නිකාය චේතිවාද නිකාය කියලා නිකාය පහ හයක් බෙදුණා. නැවත පසු කාලයක ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙවෙනි සියවසේදී තේරීය වංශයෙන්ද බිඳලා භික්ෂූන් වහන්සේලාගේ වෙස්යෙන් නිකායවල් 17ක් බිඳලා ගියා. තේරිය වංශයෙන් බිඳී ගියා මහින්සාසක වජ්ජි පුත්‍රක කියලා කොටස් දෙකක්. එයින් වජ්ජි පුත්‍රක නිකායෙන් තව කොටස් හතරක් බෙදුණා. ධම්මොත්තරීය, භද්‍රයානික, චන්නාගාരിക සහ සම්මිති කියලා. නැවත මහින්සාදක කියන නිකායෙන් කොටස් දෙකක් බෙදුන සම්බත් විවාද ධම්මගුත්තික කියලා. මේ ධම්මගුත්තික කියන නිකායෙන් තවත් කොටස් තුනක් වරින් වර බෙදී ගියා. කස්සපික එවාගෙම සංකන්තික සුත්තවාද කියලා. මෙසේ හේරිය වංශයෙන් බිඳී ගිය කොටස් 11කුත් වජ්ජිපුත්‍රක කියන මහා සංගීති නිකායෙන් බිඳී ගිය කොටස් සියල්ල 6කුත් එකතු වීමෙන් එවාගේම තේරිය වංශයත් එක්කම 18ක් ඒ දෙවෙනි සං තුන්වෙනි සංගායනා කාලයේදී පැවතුණා. ඒ අතර තවත් මේකේ අතුරු නිකායවල් ඇති වුණා. ආදිගිරික නිකාය, සිද්ධාත්තික නිකාය, හන්දක නිකාය, කුබ්බේසේලිය නිකාය ඔය වාගේ. එතකොට නිකායන්ගේ සම්බන්ධ භික්ෂු වේශධාරීන් බුද්ධ ධර්මයේ විකෘති කරමින් තම තමාට ගැළපෙන පරිද්දෙන් විනයද ධර්මයේද පනවා ගනිමින් බුද්ධ ශාසනයෙන් බැහැර කටයුතු කළා. එයත් බෞද්ධයන් හැටියට හිටියත් බුද්ධ ශාසනයේ තේරීය වංශයට අයිති නිර්මල වූ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මයට පටහැනිව කටයුතු කළ බැවින් ඒ සියල්ලෝම ඒ කාලයේදී නම් වශයෙන් වෙන්කරුන් ලැබුණ වෛතුල්‍යවාදී කියලා. වෛතුල්‍ය කියන්නේ අසමාන. ත්‍රිපිටක බුද්ධ ධර්මයට එවාගේම ශාසන ප්‍රතිපත්තියට සමාන නොවන වෙනස් වූ අය කියන තේරුමින් වේතුල්ල වෛතුල්‍ය කියන වචنين යතු හැඳුන්වුවා. ඒ අතරතේ තුන්වෙනි සංගායනාට ප්‍රථමයෙන් ධර්මාශෝක මහරජතුමාණන් විසින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සමීපයෙහි මුළු විනය පිටකයේම කටපාඩමින් ඉගෙන ගත්තා. හේතුව එවකට අවුරුදු 7ක් තිස්සේ සුපිරිසිදු භික්ෂු සංඝයා වහන්සේට විනය කර්ම කළ නොහැකිව තිබුණ මේ භික්ෂු වේශධාරීන් සංඝයා අතරත හැසිරෙන නිසා. ඔවුනොන් හඳුනාගත නොහැකිව හැසිරෙන නිසා උපෝසත කර්මයේ කරගන්නත් බැරුව තිබුණා. එනිසා මහරජුරුවන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ උපරි ගංගා කියන බොහොම දුරස්ත ප්‍රදේශ ආරණ්‍යක වැඩ සිටිද්දී තෙවරක්ම ආරාධනා කොට ශාසනය රැක ගැනීම සඳහා කළ ආරාධනාවෙන් වැඩම කරවාගෙන විනය පිටකේ සම්පූර්ණ ඉගෙනගෙන මුළු ජම්බුද්දීප වාසී භික්ෂු සංඝයා වහන්සේ සුපේසල ශික්ෂාකාමී වූ තේරිය භික්ෂූන් වහන්සේලා එසේ නමුත් භික්ෂු වේශධාරීනුත් ඔක්කොම එක්කාසු කළා. පාටලිපුත්‍ර නගරයේ අශෝකාරාමයට එක්කාසු කරලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපස් මේ උපදේශ පරිද්දෙන් රජතුමාම විනී පරීක්ෂණය කළා. එයින් රජතුමා විනය හොඳින් ඉගෙනගෙන සිටි බැවින් ඒ ඒ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරන වෙලාවේ ඔවුන්ගේ වැරදි මත මනවින් ආબોධ කරගෙන වැරදි මතයත් වූ අන්‍ය තීර්ථිකව බව තේරුම්ගෙන ඔවුන් ශාසනයෙන් නිරපලා ඇඳුම් දීලා 60000ක් දෙනා සූරු වරවලා රැකී ආරක්ෂා දීලා පිටත් කළා. සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා තෝරලා උන්වහන්සේලාට පහසු වෙන සැලසුවා. රජතුමාගේම ආරාධනෙන් තුන්වෙනි ධර්ම සංගායනා පවත්වනු ලැබුණා. මේ ධර්ම සංගායනාවේදී ප්‍රධානත්වයේ දැරුවේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ. ත්‍රිපිටක ධාරී රහතන් වහන්සේලා දහසක් දෙනා එකතුව මේ ධර්ම සංගායනාව තුන්වෙනි වර ආරම්භ කළේ බුද්ධ වර්ෂ 200 235 235 නවම් මාසයේ පසළොස්වක් පොහෝ දවසේ මාස 9ක් ගත වුණා මේ තුන්වෙනි සංගායනාවට. නිම වුණේ බුද්ධ වර්ෂ 234 නවම් මාසයේ 15ක පටන් ගත්තා 235 බුද්ධ වර්ෂ 235 ඉල් මාසයේ පසළොස්වක් බොහෝ දාසේදී අවසන් වුණා. ඊළඟට ඒ නාමාසය තුල කළ සංගායනාව දහසක් රහතන් වහන්සේ නමක් විසින් කරනු ලැබුණු බැවින් සාහස්ත්‍රික සංගායනා නමින් හැඳින්වෙනවා. එම සංගායනාවේදී පළවෙනි දෙවෙනි සංගායනාවන්ටත් වඩා විශිෂ්ටත්වයකට පත් වුණා. හේතුව බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලා බුදු ඇසින් මේ තුන්වෙනි සංගායනාව අවස්ථාව වෙනකොට ශාසනයට පටහැනි මතිමතාන්තර මේ දෘෂ්ටීන් භික්ෂු වේශධාරීන් පහල කරන බව දැනගෙන මාත්‍රුකා පෙළක් දේශනා කළ තිබුණා අභිධර්ම පිටකයේ පස්වෙනි ග්‍රන්ථයේ සඳහා මොග්ගලී පුත්තේස මහ රහතන් වහන්සේ ත්‍රිපිටක ධාරී ප්‍රභින්න ප්‍රතිසම්බිදා પ્રાપ્ત අග්‍රගණ්‍ය මහා රහතන් වහන්සේ නමක් බැවින් සරුවක්ඥන් වහන්සේගේ සිත දැනගෙන සරුවක්ඥන් වහන්සේ දෙසූ මාතෘකා අනුව සකවාද 500ක් පරවාද 500ක් ඉදිරිපත් කරමින් විනය සූත්‍ර අභිධර්ම සාධක පාඨ ඉදිරිපත් කරමින් එවකට මේ දාහත් වදාරුන් අන්‍ය තීර්ථක භික්ෂු වේශධාරියන් විසින් කියවන ලද පනවන ලද මේක මති මතාන්තර විනිශ්චය කරනු පිණිස කතාවස්තු ප්‍රකරණේ සවිස්තරව දේශනා කළා. එය සරුවක්ඥන් වහන්සේගේම මාතෘකානුව දේශනා කළ බැවින් ඒ බුද්ධ දේශනාවක් හැටියටම පිළිගත යුතුව තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරතත් ඒක සරුවක්ඥ භාෂිතයක් හැටියට අනුමත වෙනවා. ජීවමාන බුද්ධ ශාසන කාලයේ බුද්ධ කාලයේදී සාරිපුත්තර මහ රහතන් වහන්සේ විසින් පරිසම්බිදා මග්ග පාළියේ මහා නිද්දේශ පාළියේ චූල නිද්දේශ පාළියේ දේශනා කළා වගේ. එසේම සත්‍ය විභංග සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, ආදී බොහෝ රහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ දේශනාවත් සරුවඥන් වහන්සේගේ අනුමැතිය ලැබූ බැවින් බුද්ධ දේශනාව වශයෙන් ගත යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව මෙමෙ දේශනාවක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සවිස්තර කළ නමුත් සරුවඥන් වහන්සේ දසෝ මාත්‍රකාවන්ට අනුවම විවරණය කළ බැවින් මේ බුද්ධ දේශනාවක් වෙනවා. එවකට කුබ්බසේලිය කියන නිකායාන්තරිකිනුත් සම්මිතිය කියන නිකායාන්තරිකිනුත් විසින් මෙම අන්තරාභවය නම් වාදයක් ඇති කරගෙන තිබුණා. ඒ ආගේ උගන්වීම අත්‍ය අන්තරාභවෝ කියලා අන්තරාභවයක් ඇත. එහි තේරුම මනුලොවින් මිය පරලෝ යන අය කෙලින්ම නරක ආදීයට යනවා නම් කෙලින්ම අරූප තලයට අසංජ තලයට යනවා නම් ඒ ඇත්තන්ට අන්තරා භවයක් නැත. මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලබන්නවන්ට පමණක් මේ අන්තරා භවයක් ඇත කියලා. මනුලවෙන් චුත වෙනකොට රූපයක් නොවන ඒ කියන්නේ දිබ්බ චක්ෂු ඇති කෙනෙක් වාගේ. එහෙම නමුත් දිව චක්ෂුවක් නැතුව 이르දිවන්තයෙක් වාගේ 이르දයක් නැතුව මෞපියන්ගේ එක්කාසු වීමක් බලමින් අහසේ දින හතක් හෝ ඊට වැඩි කලක් සැරිසරමින් ඒ ඇත්තු ඉන්න බවත් රූපයක් නැති මනෝ මේ මනස පමණක් අහසේ අධි වේගෙන් ගමන් කරමින් එක්තැනක නොඉඳ ඒහා සමාන කෙනෙක් දුටුවොත් කතා කරමින් ගන්ධය ආග්‍රහණය කිරීමෙන් අහසේ ඇවිදිමින් සිටින බවයි. සුදුසු මව්පියන් දෙන්නේ දුටු කෙනෙහි ඒ මව්පියන්ගේ සම්බන්ධයෙන් මවගේ කුසේ පරිසන්දි ගන්න බවත් මියාගේ පිළිගැනීමයි. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ එම අන්තරාභවය නැමැති වාදයේ විසඳෙමින් ඉතා පැහැදිලි විස්තරයක් අන්තරාභාවාද විසඳුම හැටියට කතාවස්තු ප්‍රකරණයට ඇතුළත් කරලා තියෙනවා. එහි සඳහන් වෙනවා ප්‍රශ්නෝත්තර වශයෙන් අන්තරාභාවයක් ඇද්ද? ඉතින් අන්‍ය ලබ්ධිකයන් කියනවා ඇත. ඉතින් මේ මුගලිත පුත්තිස මහරහතන් වහන්සේම සෙනවා ඒක කාම භවයේද රූප භවයේද අරූප භවයේද සරුවක්යන් වහන්සේ භව තුනක් දේශනා කළා කාම භවයේද රූප භවයේද අරූප භවයේද කාම භවයේ නම් අවීචී ප්‍රතම් පරිණීමිත වසවර්තිය දක්වා ඇති කුලස් භූමියට ඇති සියල්ල කාම භවයයි. රූප භවයේ නම් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිටා බමතලයේ දක්වා බ්‍රහ්ම ලෝක 16ට ඇති ප්‍රදේශයේ රූප භවයයි. අරූප භවයේ නම් ආකාසානංචයතනේ සිට නේව සංඥානා සංඥාතනේ දක්වා අරූප භූමි 4යි. එතකොට මේ තුනට අයිතිද? ඉතින් මේ උබ්බසේලිය සම්මිතිය කියන අයගේ පිළිතුර එහෙම අයිති නැති නැති බවයි. ඊළඟට විමසනවා එහෙමනම් කාම භවයයි රූප භවයයි අතර දෙමියක තියෙන්නේ. නැත්නම් රූප භවය රූප භවය දෙක අතර දෙමිය තියෙන්නේ කියලා. ඒත් යැත්තන්ද පිළිතුරක් නැහැ. එවැගේම තවත් තියෙනවා සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව කියලා තුනක්. බුද්ධ දේශනාවේ. සංඥා භව කියන්නේ අවීචේ පටන් කාම භව 11ක් රූප භවයන් අතර අසඤ්ඤතලයේ හැරී තිරි භව 15ක් ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන කියන තුනක් මේ භූමි සියල්ල සංඥා භව එතකොට 29ක්. අසඤ්ඤා භව කියන්නේ අසඤ්ඤතලේ. නේව සංඥා නාසඤ්ඤා භවයේ කිව්වේ භවග්‍රේ. ඉතින් මේ තුනටයි තිද. ඒත් නෑ කියනවා. ඒ තුනෙන් එකක් එකක් අතරද මේක තියෙන්නේ. ඒත් අයිති නෑ කියනවා. තව තියෙනවා ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියලා බුද්ධ දේශනාවේ භව තුනක්. ඒකවෝකාර කියන්නේ අසඤ්ඤතලේ එක ස්කන්ධයක් පමණක් පවට්නා නිසා. චතුෝකාර භව කියන්නේ අරූප තල සතර. ස්කන්ධ සතරක් පමණක් තියෙන නිසා. පංචෝකාර භව කියන්නේ ඉතිරි භූමි 26. එතකොට මේ අන්තරා භවය කියන්නේ කොහේ ස්කන්ධ වශයෙන් බෙදී යන භව තුනෙන් එකකට අයිතිද? ඒත් නෑ. ඒ තුනෙන් අතරක තියෙනවද? ඒත් නෑ. ඉතින් මේක සම් විපරීත අදහසක්. නැවත ප්‍රශ්න කරනවා මේ මනුලව දෙව්ලොව බඹලොව උත්පත්ති ලබන එතකොට නරක ආදී සතර ආපය උත්පත්ති ලබන ක්‍රම හතරක් තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. එතකොට මේ අන්තරා භවය අණ්ඩජ භවයට අණ්ඩජ යෝනියට අයිතිද? ජලාබුජ යෝනියට අයිතිද? සංසේදජ යෝනියට අයිතිද? ඕපපාතික යෝනියට අයිතිද නැහැ. එහෙනම් පස්වෙනි යෝනියක්ද? ඒත් නෑ කියලා ඇත්තන්ද පිළිතුරක් කියන්න වෙනවා. ඒ වගේම ගති තියෙනවා. ගති පහක්. නිරේ ගති, තිරච්ඡාන යෝනි ගති, පෙත්තිවිසේ ගති, මනුෂ්‍ය ගති, දේව ගති කියලා. එතකොට මේ ගති පහෙන් කොයි එකටද මේකයි තිබෙන්නේ? නිරේ ගතියටයිද? තිරච්ඡාන යෝනි ගතියටයිද? පෙත්ති විෂයෝ ගතියට අයිතිද? මනුෂ්‍ය ගතියට අයිතිද? දේව ගතියට අයිතිද? එකකටවත් අයිති නෑ කියන. මේක සයවෙනි ගතියක්ද? එහෙමත් නෑ. එහෙම කියන්නත් හැටියක් නෑ. ඒක බුද්ධ වචනයට අයිති නැති නිසා. ඊළඟට විඥානත් ඉති හතක් තියෙනවා. ඒ කියන්නේ නානත්ත් කාය නානත්ත් සංඤී නානත්ත් කාය ඒකත්ත් සංඤී ඒකත්ත් කාය නානත්ත් සංඤී ඒකත්ත් කාය ඒකත්ත් සංඤී ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන මේ කියන විඥානන්තික හතක් තියෙනවා ඔය හතින් එකට අයිතිද ඒත් නෑ එහෙමනම් ඒ හතෙන් බැහැර අටවෙනි විඥානස්ථිතියක් තියෙනවද ඒත් නෑ ඒකටත් තැනක් නෑ අන්තරාභාවයට එහෙමයි තියෙන්නේ එහෙම කියනවා ඊළඟට අහනවා සත්තාවාස නමයක් තියෙනවා ලෝකේ අර මුලින් සඳහන් කළ විඥානට්ටි 7යි ඒකට අසඤ්ඤ සත්‍යයයි නේව සංඥානා සංඥාතනේ ඇති උනාම සත්තාවාස 9ක්. ওই 9ට ඇතිත් නෑ කියනවා. ඒ 9 හැර 10 වෙනි සත්තාවාසයකුත් නෙමෙයි කියනවා. ඉතින් මේ විදිහට සලක බැලුවාම බුද්ධ දේශනාවට ඇති එකම භූමියකටවත් එක භවයකටවත් මේක සම්බන්ධිකුත් නෑ. ඊළඟට දැන් කාම භවයට ඇති කාම භවයට ඇති සත්වයෝ ඉන්නවා. රූප භවයට රූප රූපී සත්වයෝ ඉන්නවා. අරූප භවයට අරූපී සත්වයෝ ඉන්නවා. ඒ වගේ මේ අන්තරා භවයට සත්වයෝ ඉන්නවාද? ඒත් නෑ. ඉතින් ඒකට අන්තරා භවයක් නැති බව හොඳින්ම කියවෙනවා. නමුත් තාම මේ අත්ංගේ ප්‍රශ්නේ විසඳුනේ නෑ. ඊළඟට අන්තරා භවයේ සත්වයෝ උපදිනවාද? වාසයට යනවාද? ලෙඩ වෙනවාද? මරණයටපත් වෙනද චුත වෙනවද? ඒත් නෑ. එහෙමත් නැtei කියනවා. එහෙනම් චුතියයි පටිසන්ධයයි අතරද මේ අන්තරාභවය තියෙන්නේ? ඒත් නෑ. එතකොට ඒ අන්තරාභාවික සත්‍යයට රූපයක් තියනවාද? එන්නේ වේදනාදී ධර්ම ඒවත් එයත් යන හරියට කියා ගන්න බෑ. ඊළඟට ඒ එක එක භවයන්හි ඉපදීමට වෙන වෙනම කර්ම තියෙනවා. කුසල කර්ම අකුසල කර්ම. මනුෂ්‍ය ලෝක උපදින්න කුසල කර්ම තියෙනවා. රූප භව උපදින්න ධ්‍යාන කුසල් තියෙනවා. රූප භව උපදින්න ධ්‍යාන කුසල් තියෙනවා. සතර ආපායට යන අකුසල කර්ම තියෙනවා. එහෙම අන්තරා භවයට යන කර්මිකුත් තියෙනවාද? ඒත් නැති කියනවා. මේ විදිහට බැලුවාම බුද්ධ ධර්මයට අනුව අසවල් භවයට අයිති අසවල් යෝනියට අයිති අසවල් ගතියට අයිති අසවල් විඥානන්තිතයට අයිති අහවල් සත්තාවාසයට අයිති අසවල් කුසල කුසල කර්ම විපාකයට අයිති කියලා හඳුන්වන්නේ දෙයක් නිකක් මේ අන්තරභවයට අයිති නෑ කියලා හඳුන්වනවා එසේ වේනම් මේ పూర్ව ශෛලිය සම්මිතිය කියන දෙගොල්ල අතරේ කියන අන්තරා භවය බුද්ධ දේශනාවට පටහැනි එකක්. මොග්ගලී පුත්තිති සමහරහතන් වහන්සේ නැවත විමසලා තියෙනවා අන්තරාභවය කියන එක කියන්නේ ඇයි කියලා. ඒකට මේ පුබ්බසේලිය සම්මිතිය කියන නිකායාන්තරිකයන්ගේ පිළිතුර වන්නේ අන්තරා පරිනිබ්බාය කියලා ඉන්නව නේද? අන්නේ නිසා තම අන්තරා භව කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ. මුග්ගලී පුත්‍ර දේශමහ රහතන් වහන්සේම සෙනවා අන්තරා පරිනිබ්බායි කියලා අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. එහෙමනම් උපහත්්‍ය පරිනිබ්බාය කියලත් අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට අන්තරා පරිනිබ්බාය කියන වචනයට අනුව අන්තරා භවයක් තියෙනවා නම් උපහත්්‍ය පරිනිබ්බාය කියන නම අනුව උපහත්්‍ය භවයකුත් තියෙන්න ඕන නේද? එහෙමත් නෑ. ඊළඟට ඒ අන්තරා පරිනිබ්බාය උපහත්ති පරිනිබ්බාය දෙන්නටම තියෙනවා අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය කියලා තවත් අවස්ථා දෙකක්. එහෙමනම් අසංකාර පරිනිබ්බාය කියන තන් වචනේ තියෙනවා නම් අසංකාර භවයක් කියලාකුත් තියෙන්න ඕනේද? සසංකාර පරිනිබ්බාය කියලා තියෙන බැවින් සසංකාර භවයකුත් තියෙන්න ඕනේ නේද? එහෙමත් නැහැ. ඉතින් මේ අනුව සලක බැලීමේදී මේ කුබ්බසේලිය සම්මිතිය කියන නිකායාන්තරිකයන්ගේ වාදය එය පිටින්ම නිෂ්ඵල වූ හිස් වූ කුහු වූ මිත්‍යා වාදයක්. තවත් දුරට අපි යුක්ති වාසයෙන් සලකා බැලුවොත් මේ අය කියනවා රූපයක් නැති නාමයක් අහසේ ගමන් කරන්නේ. ඒතර රූපයක් නැතිනම් දිවසට කිසිසේත් පේන්නේ නැහැ. දැන් දිවසට පේනවා කියලා. එමනම් එතනක් වැරදි. කියන්නේ බුද්ධ දේශනාවට අයිති නෑ. අනික ගන්ධය ආග්‍රහණය කරනවා කියනවා. ගන්ධය කියන්නේ රූපයක්. ආග්‍රහණය කරන්නත් රූපයක් තියෙන්න ඕනේ. එහෙමනම් රූපයක් නැtei කියන කෙනෙකුට ගන්ධය ආග්‍රහණය කර හැකි වෙන්නේ නැහැ. එනිසා එතනත් බුද්ධ ධර්මයට පටහැනි. එවාගෙම සමාහා සමාන කෙනෙක් දුටු කෙනෙහි කතා කරනවා කියලා. එහෙනම් කතා කරන්න රූපයක් නැත්නම් බෑ. නිසා කතා කරන්න රූපයක් නැතිනම් ඒකත් බුදු ධර්මයට ඇති නෑ. ඊළඟට මව කුසක් ඒ කියන්නේ මව්පියන්ගේ එකතුවෙන් සකස් වෙච්ච මව කුසක් බලා ගන්න මෙයා අහසේ ඉන්නවා කියලා. ඉතින් අහසේ ඉන්නවා නම් මට දිවසක් තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් කිසිදාක දුගී දුප්පත් තැනක උපදින්න බෑ. ඒකම අංග විකල වෙලා අඳගොළු දිහිරි උම්මත්තක මන්ද බුද්ධි කියලා උපදින්නේ නැහැ. එවාගෙම පිටිසර පලාතල උපදින්න. එවාගෙම මන්ද බුද්ධික වෙලා නුවණින් අඩු කෙනෙක් කියලා උපදින්නත් බෑ. හොඳට කැඹීම තියෙන, හොඳට සම්පත් තියෙන ගෙදරක උපදින්න ඕන. එහෙනම් මේ මනුලෝමේ ඉපදලා ඉන්න ඔක්කොම අන්තරා භවයෙන් ආවනම් ඇයි මේ නානායද විනාශකම් තියෙන්නේ? ඒකට ඒ අනුසලකා බැලීමෙනුත් අන්තරා භාවයක් පිළිගන්න බුද්ධ දේශනාවට අනුව පුළුවන්කමක් නැහැ. අනික් කාරණය බුදුරජාණන් වහන්සේ මේ අන්තරා භවය හෝ නව මහා භවයක් දේශනා කළ තින වෙනම මුලින් සඳහන් කළා කාම භව, රූප භව, අරූප භව, භූමි වාසය. සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව, සංඥා වාසය. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව එතන ස්කන්ධ වශයෙන් මෙසේ මෙසේ භව නාමයක් දේශනා කළා. ඔය නව මහා භවයේම උත්පත්ති භවයෙහි නැත්නම් උපපත්ති භවයෙහි ප්‍රතිසන්දි අවස්ථාවේදී ලැබෙන නාම රූප මෙතෙකයි ස්කන්ධ මෙතෙකයි ආයතන මෙතෙකයි ධාතු මෙතෙකයි ස්පර්ශ මෙතෙකයි වේදනා මෙතෙකයි සංඥා මෙතෙකයි චේතනා මේ දෙක ඔක්කොම දේශනා කරලා තියෙනවා. ඒවා දේශනා කරලා තියෙන්නේ කටපාඩම් කරගෙන වාද විවාද කරන්න නෙමෙයි. විපස්සනා කරන්න. දැන් මේ ගාථාවේ සඳහන් වෙනවා භවේවාහං භයං විස්වා භවංච විබරේසින භවන්නාභිවදින් කිංචේ නන්දිංචන උපාදීන මම භවය දැනගත්තා එවාගේම භවයෙන් භවයට යන්න ඕන්ට ලැබෙන භවය දැනගත්තා. නිවන දක්වාමත් උපදින භවයන් දැකගත්තා. ඒ සම්බන්ධව මම බහතුපට්ඨාන ඥානින් මැනවින් අවබෝධ කරගත්තා. කිසිම භවයක් මම තණ්හා ආදිත්‍යයෙන් නොගෙන ඉන්නා. ඔයාගේම සප්පීතික තෘෂ්ණාවකින් මම නොමැදී තෘෂ්ණාව අත්හැරින්නා. මේ தත්ත්වයටපත් උනේ විපස්සනා කිරීමෙන්. භවය විපස්සනා කරනවා. තර සබ්බ භවයේ පරිඥාය පරිනිබ්බන්ත්‍යානාසවා කියලා තවත් දේශනාවක් කියනවා මේවා කොම් භවයන් අවශ්‍ය වෙන්නේ විපස්සනාට ගන්න. එසේ වීනම් මේ අන්තරා භවයට අයිති නාම රූප ස්කන්ධ ආයතන ධාතු මේවා අපට දැනගන්නට ඕනේ. දැනගන්න සුව ලබනකොට මේ කියන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව අනුව ඒ අන්තරා භවයට නාමයක් රූපයක් කියලා දෙයක් නැහැ. ස්කන්ධ නැහැ, ආයතන නැහැ, ධාතු නැහැ. ඉතින් අපිට විපස්සනා කරන්න අරමුණක් යකේ නැතිනම් ඒක පරමාර්ථ ධර්මයක් නොවේ. පරමාර්ථ වශයෙන් ගත යුතු බුද්ධ වචනයට අනුරූප දෙයක් නොවේ. ඒකම අපි සලකා බලන්නට ඕනේ. ඒක වෝකාර භව පංච වෝකාර භව චතුෝකාර භව කියන මේ භවයන් අතුරෙන් ඒක වෝකාර භවයේ අසඤ්ඤ තලයේනේ හිතක් නැහැ ඒක රූප මාත්‍රයක් පමණයි. මනුලෝව වාඩි වෙලා යුත වුණා නම් වාඩි වෙච්ච රූපස්කන්ධයක් එහි පහළ වෙනවා පිළිමයක් වාගේ බොහොම සූමැලි මහා කල්ප 500ක් එතන තියලා නිරුද්ධ වෙනවා. හිත නැහැ. ඒ අරූප ලෝකයේහි ධ්‍යාන බලෙන් ධ්‍යාන අරමුණ හිතාගෙනයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර පවතින්නේ. ඒකට රූපයක ආශ්‍රයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන බලය. ඔය කියන්නේ භූමි පහ හැර ඉතිරි භූමි 26ක් තියෙනවා. ඒ 26ට කියනවා පංචවෝකාර භව කියලා. මේ පංචවෝකාර භවයෙහි සිත පවතින්නේ වස්තු රූපයක් උඩමයි. වස්තු රූපයෙන් තොරව කිසිසේත් ඒ කියන්නේ ධ්‍යාලාභී බ්‍රහ්මයේ කොටවත් වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ. මනුෂ්‍ය ලෝක ආදීහි වස්තු රූප හයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන වස්තු රූප තුනයි. චක්කු වස්තු, සෝත වස්තු, හදේ වස්තු. ධාන ජීවා කාය වස්තු තුන නෑ ඒ ඇත්තන්ද. මනුෂ්‍යයන් තියෙන හයම. එයින් චක්කු, සෝත, ගාන ජීවා කාය කියන වස්තු පහේ ලැබෙන්නේ සිත් දෙක දෙක පමණයි. අනි සීලූම සිත් පහළවන්නේ වෘද වස්තුව ඇසුරු කරගෙනයි. එතකොට මේ වෘද වස්තුව ඇසුරු කරගන්න තියෙන මේ පංචවෝකාර භවයෙහි චිත්ත සම්පතිය වස්තු රූපයකින් තොරව එක චිත්තක්ෂණයක්වත් පවතින්නේ නැහැ. දුර සිටි අරමුණු පවා ගන්නේ වස්තු රූපයෝඩ උපදෙමින් බිඳෙමින් සම්පති පරම්පරාව වශයෙන් පිහිටාගෙනයි. එක සිටකෙම නෙමෙයි. දැන් අපි මෙතෙන්ලා රුවන්ලි සය අරමුණු කරනවා. මෙතෙන්ලා තවති සාභාන අරමුණු කරනවා. මෙතෙන්ලා අකනිතා භවතල අරමුණු කරනවා. මෙතනilla එංගලන්තය අරමුණු කරනවා, ඇමරිකාව අරමුණු කරනවා. එහෙම නැත්නම් ලංකාවේ දුරස්ත තැනකට හිතින් යනවා. හිතින් යනවා නෙමෙයි. ඒ දුර පිහිටි අරමුණ හිතින් කිසිම සිතක් පවතින්නේ නැති බැවින් ත්‍ෘතියට අනතුරුව සුදුසු භවයක අණ්ඩජ වශයෙන් හරි සංසේදජ වශයෙන් හරි ජලාබුජ වශයෙන් හරි ඕපාතික වශයෙන් ප්‍රතිසන්දි ගැනීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ ප්‍රතිසන්දි ගැනීම අන්තරා භවය කිය යුතු නැහැ. අර ලාමහා භවයට අයිති. චතු යෝනියට අයිති. පංච ගතියට අයිති. විඥානට්ඨිති සතට අයිති. සත්තාවාස නාමයට අයිති. එතකොට ඒ හැර සරුවඥන් වහන්සේ සියල්ල දන්නවා. අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති ආධ්‍යාත්මික බාහිර සීලම ධර්මතාවන් සරුවඥන් වහන්සේ ආවර්ජනා කළ පමණින් දන්නවා. සරුවඥතා ඥාණයෙන් දැක ගන්නවා දිබ්බ චක්කු ඥාණයෙන් දැක ගන්නවා එතකොට සරුවඥන් වහන්සේ එසේ ඒ සමන්ත චක්සු කියන සරුවඥතා ඥාණයෙන් සියල්ල දැනගෙන නව මහා භවයක් දේශනා කළා නම් කුබ්බශේලියේ සම්මිතිය කියන දෙපිරිසට මේ නව මහා භවයට අතිරේකව දස මහා භවයක් දැක ගන්න සිදු වුණා නම් ඒ ඇතු සරුවඥන් වහන්සේගේ සරුවඥතා ඥාණයට පහර දීමක් කළා වෙනවා. ඒකට කියන ජින චක්‍රයේ පහරන් දීති කියලා. සරුවක්නේ දේශනාව නැමැති මේ සරුවක්නේ දේශනාවට පහර දීමක් කළා වෙනවා. සරුවක්ඥන් වහන්සේ නොපැන වූ දෙයක් පැනවීම. සරුවක්ඥන් වහන්සේම දේශනා කළ තියෙන අප්පඤ්ඤත්තන්න පඤ්ඤාපේ සම්බං. පඤ්ඤත්තන්න සමුච්චින්දිතබ්බං. යථාපඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදා සික්ඛිතබ්බං කියලා. නොපැනූ දෙයක් පනවන්න එපා. පැනූ දෙයක් උල්ලංඝනය කරන්න එපා. පැනූ පරිද්දෙන් පවතින්න කියලා උපදෙස් දීලා තියෙනවා. නිසා මේ පුබ්බසේලිය සම්මිතයේ දෙපිරිස විසින් කරලා තියෙන්නේ බුද්ධ ශාසනයේ සරුවක්යන් වහන්සේට පහර දීමක්. බුද්ධ ධර්මයට පහර දීමක්. නික්ලේශී රහතන් වහන්සේලාට පහර දීමක්. ත්‍රිපිටක ධර්මයට පහර දීමක්. එවාගෙම තමන්ට තමන් පහර ගසා ගැනීමක්. නොලැබූ ධ්‍යාන ලැබී යන්නේ නැහැ. නොලැබූ විපස්සනා ලැබෙන්නේ නැහැ. නොලැබූ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මේ බුදු සසුනේදී පිහිටක් නැහැ. මතු සසරදී බුදුරු දහසක් පහළ වුණත් එයාටත් පිහිටක් නැහැ. මේ මිත්‍යා ධර්මයක් එලිපීම නිසා මිත්‍යා ධර්මයක් ලෝකෙට බෙදා දීම නිසා. ඒ කාලයේ පැවති මේ අන්තරාභව වාදය දැනට අවුරුදු 21ක සිට නැත්නම් අවුරුදු 40ක පමණ සිට නැවතත් ශ්‍රී ලංකාවේ පටන් නොඑක් ප්‍රදේශවල බෞද්ධයන් අබෞද්ධයන් අතර පැතිරී ගිහින් තියෙනවා සාකච්ඡාවට භාජන වී තියෙනවා. ඒසා මිනිසයන් අතර මේ කොටස් දෙකකට බෙදී තියෙනවා අර මංගල ප්‍රශ්නේ වාගේ. ඇතැම් කෙනෙක් කියනවා අන්තරාභාවයක් ඇත කියලා, ඇතැම් කෙනෙක් කියනවා අන්තරාභාවයක් නැත කියලා. අන්තරාභාවයක් නැත කියන අය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ පිළිතුරු දේශනාව අනුව නිවැරදියි. අන්තරාභාවයක් ඇත කියන අය අර උබ්බසේලිය සම්මිතිය කියන අයගේ දෘෂ්ටියට අනුව පැවතෙන බැවින් ඒ ඇත්තන්ගේ පැවැත්ම ඇත්තන්ගේ පිළිගැනීම සාවද්‍යයි. ඉතින් අපි ඒ ගැන අනුකම්පා කරන්න ඕනේ. අපි මේ හැම තැනකදීම පරමාර්ථ ධර්මයට බැසගෙන සරුවඥන් වහන්සේ දෙසූ දේශනාවට අනුවම පවතින්නට ඕනේ. මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා මහා ප්‍රදේශ හතරක්. ඒ කියන්නේ එක්තරා තැනක සාකච්ඡාවක් ඇති වෙනවා අසවල් තැන ධර්මධර විනයධර මාතිකාධර බහුශෘත මේ ආගම ආගතාගම ආගත ධර්ම ඇති බහුශෘත වූ භික්ෂු සංඝයා වහන්සේ මෙහෙම කියලා. ඒතකොට ඒක ඇසූ පමණින් පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ත්‍රිපිටක ධර්මයේදී ඒක යොදලා බලන්න. ඒක බුද්ධ දේශනේ සංසන්දනය වෙනවද? බුද්ධ දේශනේට ගැළපෙනවද කියලා බලන්න. බුද්ධ දේශනේ සංසන්දනය වෙනවා නම් ඒක පිළිගන්න. බුද්ධ දේශනේ සංසන්දනය වන්නේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක් කියනවා අහවල් යන බොහෝ භික්ෂු පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා බොහෝම බහූශෘතයි ආගතාගම ධර්මදර විනයදර බහූශෘත භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා. ඒකත් එකපාරට පිළිගැනීමෙන් තොරව ප්‍රතික්ෂේපයෙන් තොරව සූත්‍රයේත විනයට බහලා සංසන්දනය කරන්න බලන්න. බැලුවාම ඒක ගැළපෙනවා නම් බුදු දේශනාව පිළිගන්න. ගැළපෙන්නේ නැත්නම් ඒක බුදු දේශනෙට අයිති නැහැ කියලා අත්හරින්න. තවත් තැනක භික්ෂුන් වහන්සේලා දෙනමක් කියන බොහෝම උගත් බහෝසුත ධර්ම විනයධාර. උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා සාකච්ඡාවකට ඉදිරිපත් වෙනවා. ඒ කතාවත් අර වගේම ප්‍රතික්ෂේපත් නොකොට පිළිගැනීමත් නොකොට එය බුද්ධ ධර්මයේට බහලා සංසන්දනය කරන බලන්න. බැලුවාම බුද්ධ ධර්මයට හරියටම සංසන්දනය වෙන නම් පිළිගන්න. එසේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක් කියන අහවල් තැන බොහෝ මුගක් බහෝසුත චිර රාත්‍රාඥ ධර්ම විනයදාර ස්වාමීන් වහන්සේ නමක් මෙන්න මෙහෙම කියනවා. ඉතින් ඒකත් එක පාට පිළි නොගෙන ප්‍රතික්ෂේප නොකොට ඒ කියන කතා බුද්ධ ධර්මයට අනුව සංසන්දනය කරලා බලන්න. බැලුවාම ගැළපෙනවා නම් බාර ගන්න. ගැළපෙන්නේ නැත්නම් අත්හරින්න. වාද විවාද වලට යන්න එපා. මෙන්න සතර මහා පදේශයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි සලකා බලමු මේ අන්තරා භවය කියන එක මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ විවරණය කළා තියෙනවා. තවත් සූත්‍ර විනය අභිධර්ම දේශනාවන්ට අනුරූපවත් අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් සංසන්දනය කළ බැලුවා මන්තරා භව ඒ කියන ඒවා භවයක් තුන් පිටකයේ වචනින්වත් නැහැ. ගත හැකි ක්‍රමයකුත් නැහැ. දැන් මේ ගත හැකි ක්‍රමයක් ඇද්ද බලන්නයි මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රශ්නෝත්තර විලාසයෙන් මේක විසඳලා තියෙන්නේ. ඒ අනුව සලක බැලුවා මේ ගන්න තලක් නැහැ. ඒ නිසා අන්තරා භවයක් නැති බව අවධාරණයෙන්ම ඒකාන්තයෙන්ම පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපි මෛත්‍රී කරමු. ඒ පුබ්බසේලිය සම්මිතිය කියන නිකාය දෙකට අයිති වූද ඒ අත්ංගයේ ප්‍රකාශනය පිළිගත්තා වූද සීලම දෙනා සසරදීවත් සැබෑ කල්යාණ මිත්‍රයන් ලබත්වා සම්මාදිට්ඨිය ලබත්වා සුපරිසුද්ධ වූ බුද්ධ ධර්මයේ තේරුම් ගැනීමේ නුවණ ලබත්වා මේ ඇත්තෝ සසර දුකින් අත මිදී ලබන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා කියලා අපි මෛත්‍රී කරමු. මෑත භාගයේදී මේ දේශනය නැත්නම් අන්තරා භවය ඇතයි කියලා විස්තර කරන ඒ හා සම්බන්ධ වාද විවාද වලට පැටලී සිටින සෑම දිනාටද අපි මෛත්‍රී කරමු. ඒ සෑම දිනාටම සැබෑ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. එවැගේම සුපරිසුද්ධ වූ සද්ධර්ම අනුශාසනා ලැබේවා. වැරද්ද වැරද්ද ලෙස ආબોධ වේවා. එවාගෙම ධර්ම විනය පිළිබඳ ගරුත්වය ඇති වේවා. සරුවඥන් වහන්සේට අපහාස වෙන විදිහේ මේ විදිහේ මතිමතාන්තර ඉදිරිපත් නොකරත්වා ඒ හැමදෙනාට මරණින් මත්තේ සුගතියක් වේවා උකුණුකන්තන සැබෑ කල්යාණ මිත්‍රයන් ලැබමින් ප්‍රඥාව ඇතුව සම්මාදිට්ඨිය ඇතුව පාරමී පුරා තම තමා පැතු බෝධියකින් නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපි මේ ඊටාම කෙටි දේශනාවක් ඉදිරිපත් කළේ පූජ්‍ය කන්දේගොඩ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන්. ඒ ස්වාමින් වහන්සේ මේ සම්බන්ධ කරුණු විමසූ බැවින් මෙය කෙටියෙන් අපි දේශනා කරන්නත් අවස්ථාව සැලසගත්තා. ඉතින් මේ කුසල සම්භාරය අපට නිවන් දකින තුරු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක ගන්න ලැබේවා උපනොප්‍රම්භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ ජාති ස්මරණ ඥානේ සම්මාදිට්ඨිය අපට ලැබේවා භවයක් පාසා සත්පුරුෂ සංසේවන සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධර්මා ධර්ම ප්‍රතිපදා වැතු නිවන් මඟ යන්ට ලැබේවා භවයක් පාසාම අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පලා සිස්සා මච්චරිය මායා සාඨිය තම්බ සාරම්භමාන අතිමාන මද ප්‍රමාදාදී වූද උපක්ලේශයන්ට යටපත් නොවේ නිර්මල වූ සම්්‍යදෘෂ්ටියෙන් යුතුව පාරමී පුරා ගන්න ජාති ජාතිත් වාසනාව වේවා. සසර වසනාතුරු මිත්‍යා ලබ්ධ ඇති මිත්‍යා දෘෂ්ටි ඇත්තන්ගේ ආශ්‍රයක් භජනයක් පෛරුපාසනයක් නොම වේවා. සම්්‍යක් දෘෂ්ටි ඇති කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ මාශ්‍රයෙන් යුතුව සම්්‍යක් ප්‍රතිපදාව අනුගමනය කරමින් පාරමී පුරා ගන්නට වාසනාව වේවා. සැපෝ උතුම් බෝධියකින් ලෝකෝත්තර නිර්වාණ ධාතුවම සුවසේ සාක්ෂාත් වේවා අපි ප්‍රාර්ථනා සබා ගනිමු